ඉන්නතුනි සරුවඥන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේහි සාවත්ති නගර වාසී 7 කෝටියක් ජනතාව අතුරින් 5 කෝටියක්ම මාර්ගඵලාභීන් බාටපත් වී සිටියා. සෝවාන් සකදාගාමි අනාගාමි කියන තම තමාගේ සත්‍ය ප්‍රමාණයෙන් මාර්ගඵලයන් ආબોධ කරගත්ත පිරිසම 5 කෝටියක් හිටියා. තව තෙරුවන් සරණ ගිය ඇත්තොත් අනන්තයින් නැති. ඒසා විශාල බෞද්ධ ජනතාවගේ දවසේ චාරිත්‍රයේ වශයෙන් උදේ වරුවේ ධම් පින්කම් වල යෙදෙනවා. සවස් වරුවේ බණ පින්කම් වල යෙදෙනවා. සමහර කෙනෙක් මාසෙට දවස් 10ක් බැගින් එහෙමත් සමාදන්ව භාවනාවන් යෙදී සිටිනවා. මේ අතරේ කොසල් මහ රජුගේ සේවය කරන ඒ නුවර වාසී සිටුවරේ බුදු ප්‍රාමුඛ සංගරවන සිය නිවෙත වැඩම සිය නිවෙසට වැඩම කරවා මහා දානයක් පිරිනමමින් සිටියා. කොසල් රජතුමා ඒ බව නොදැන පණිවිඩයක් කිව්වා රජවාසයට එන ලෙස. රජදරුවන්ගේ අද කාලේ නමින් බැංකුව හැටියට හඳුන්වන්නේ සිටු නිවසයි. රජතුමාට ධනියෙන් අවශ්‍ය වෙලාක සිටුවරයාට තමයි පවරන්නේ ඒ ඒ දේට ධනෙ වැය කරන්නේ. ඒ නිසා මේ සිටුවරයාට පණිවිඩයක් කෙවුවා රජවාසයට නෙලෙස. මේ සිටුවරයා කාරණේ පහදා දුන්නා <clears throat> පණිවිඩකාරට මම මේ බුදු සසුනේ නිදානයක් කරනවා. නිදානේ වැඩ අවසන් වීම රජුරුවන් බැහැ දකින්න දෙනවා කියලා. සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ නිදානයක් නිදාන් කිරීමේ වචනයයි. එනිසා මේ දේශනයට හඳුන්වන්නේ නිදිකන්ද සූත්‍රය කියලා. නිදාන හඳුන්වන සූත්‍රය. ඒ දේශනාව කොතරම් සාර්ථක වුණාද? ඒ සිටුවරයා ධර්ම දේශනාව සානේදී සෝවාන් මාර්ග ඵල නිවන ආબોධ කළා. තවත් බොහෝ දෙනෙකුට මාර්ගඵල නිර්වාණය ආબોධ වුණා. මේ දේශනාවේ සාරාංශය මෙහිමයි. නිදින් නිදේතේ පුරිසෝ ගම්භීරෝ ඕදකාන්තිකේ අත්ථේකේ සමුප්පන්නේ අත්ථාය මේ භවිෂ්‍යති කායතෝ වා දුරුත්තස්ස චෝරතෝ පීලිතස්සමා ඉනස්සවා ප්‍රමොක්ඛාය දුබ්බික්කේ ආපදාසවා ඒක දත්තාය ලෝකස්මින් නිදී නාම නිදීයති මේ දේශනෙන් පැහැදිලා පැහැදෙනවා පැහැදිලි වෙනවා රජවරු සිටුවරු මැති ඇමතිවරු බ්‍රාහ්මණවරු ධනවත් අය මහ පොළවේ විශාල ලිං කනලා ඒවා ගල් ගඩොල් ආදියෙන් බැඳලා කම් බඳුන් රිදී බඳුන් ලෝහ බඳුන් මැටි බඳුන් වල කෝටි ගණන් සංරුවන් මුතුමැණික් සාර ධනෙ තන්පත් කරනවා. මේකට කියනවා ථාවර නිධානය කියලා. ඒ තන්පත් කරන්නේ රජදඩුවන්ගෙන් ප්‍රශ්නයක් ආවොත් ඒත මේ ධනෙ ප්‍රයෝජන ගන්න. සොරොන්ගෙන් ආරක්ෂා කරගන්න. දුර්භික්ෂ අවස්ථාවල පිහිට වෙන්නේ. ආපදා අවස්ථාවන්දී ප්‍රයෝජන ගන්න. නඳුහබ කරදර ආදියක් ආවොත් ඒවා ඒ ධනේ ප්‍රයෝජන ගන්න. ඒ වගේම තමන්ගේ බාල પરම්පරාවට දායාද වශයෙන් පිරිනමන්නේ මේ ධනේ තන්පත් කරනවා. මේ විදිහට තාවර ධනේ වශයෙන් මහ පොළවේ ජලතලයේ දක්වා සමාට ගැඹුරට හාරලා මේ ධනේ තන්පත් කරනවා. ධම්මදේවගේ පින්නතුන් දැකලා ඇති සවැත් නුවර හිටියේ අනාථ පින්දි සිටුවරයාගේ නිවස තිබුණු තැන. මේ නිවස මැද්දේම තියෙනවා විශාල නිදානයක් තිබුණු ලිඳක් වාගේ හොඳට බැඳලා තිබුණු තැනක්. නිදාන් වල. ඒ වාගේ තමයි සමාතේ තමන්ගේ මාලිගාව මැද්ද හරියේ. ඒ වගේම අනුන්ට ගන්න බැරි තැන්වල තමයි නිදාන් කරන්නේ. එසේම මේ කෙත්තු වතු, ඉඩකඩම්, ගේදොර වතු පිටි මේවා ථාවර නිදාන හැටියට හඳුන්වනවා. තවත් තියෙනවා අවිදින නිදාන. ඇතුම් අසුම් ගවයන් මහේසයන් දාස දාසීන් මේ ඔක්කොම නිදාන හැටියට හඳුන්වනවා. ඒවට කියන්නේ ජංගම නිදානයි. ඒ වගේම ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර තියෙනවා. ඒවට කියනවා අංග සමනිදානයි කියලා. මේ වාගේ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය වෙන නිදාන තුනක් ලෝකේ තියෙනවා. සරුවක්යන් වහන්සේ ඊළඟට පාදා දෙනවා තාව සුනීතෝ සන්තෝ ගම්භීරේ ඕදකන්තිකේ අත්තේ කිච්චේ සමුප් නසම්බෝ සම්බදායේව තස්සතං උපකප්පති මේ මහා පොළවේ ජලයේ කනලා කොයිතරම් සුරක්ෂිතව ධනේ තන්පත් කරන්නේ නමුත් හැමදාම ධනවන්තයාට මේ ධනවතාට මේක ලැබෙනවා නෙමෙයි. නිදීවා ඨානචවති සමාතමේ නිදාන ස්ථාන තියෙන තැන් වලින් වෙනස් වෙනවා. භූමි කම්පාවෙන් ජල ගැලීම් ආදී ආලයති අනාථ පින්නගේ සිටුවරයන්ගේ 18 කෝටි නිදානේ ජල ගැල්මකින් මහා මොහොතටම ගියා. ඒ විදිහේ දේවල් වෙනවා. ඒ වගේම නාංගාව අපනාමෙන්ති සමාරීතේ දිව්‍ය නාගව මේවා ගෙනියනවා. එවාගෙම යක්ඛා වාපි හරන්ති නම් සමාරිත භයිදවය යක්ෂයෝ මේවා අධිග්‍රහිත වෙලා ගෙනියනවා. යදා පුඤ්ඤක්ඛයෝ හෝතේ සම්මේතං විනස්සති. තමන්ගේ පින අවසන් වුණා නම් මොනතරම් වස්තු සම්භාර තිබුණත් ඒ ඔක්කොම අහිමි වෙනවා. පින්න තුන් අහලා ඇතිනේ හැවැත්නෝරු වාසී 40 කෝටියක නිදානයක් තිබුණු ධනවත් සිටුවරයෝගේ නිදානය රංගරුවන් ඔක්කොම අඟුරු බාටත්පත් උනානේ. ඒ වාගේ Taman සතු පුණ්‍ය සම්භාරය අවසන් වුණා නම් ඔක්කොම අහිමි වෙනවා. දැන් මෑත භාගෙත් පින්නතුන් අහලා තියෙනවානේ. ඉදකඩම් අක්කර දහස් ගණන් තිබිච්ච ඔක්කොම බොහෝසෙන් රාජසන්තක වුණානේ. තේ වතු, පොල් වතු, රබර් වතු සමාට ඉදන් හිමියාට අක්කර 50ක් ඊටත් අඩු ප්‍රමාණයක් ඉතුරු කළ ඔක්කොම රාජසන්තික කරගන්න. තවත් ආරංචි ඇති මතක ඇති 1970 අවුරුද්දේ විශාල ධන සම්භාර ගෙවන්ව තිබිච්ච ඔක්කොම රාජසන්තක වුණා ඒ කාලේ තිබිච්ච මුදල් ඇමතිතුමාගේ බලවත් උපක්‍රමශීලී කටයුතු නිසා මේ වාගේ කොයිතරම් මේවා සුරක්ෂිතව තිබුණත් ඔක්කොම Tamanda මහිනි වෙනවා නෙමෙයි අහිමි වෙන්න පුළුවන්. ඒකම ඔය කියන නිදාන්න Tamanට භවයෙන් භවයට ගෙනියන්න බෑනේ. ඒව අනුගාමික වෙන්නේ නැහැ. ඒ නිදාන කොහොම දාලා යන්න වෙනවා. සම්මන් පහය ගමනියන්. ඒ කොහොම දාලා යන්න වෙනවා. Tamange කියලා කිසිම වස්තුවක් Taman අනුව යන්නේ නැහැ. Taman කොයිතරම් ආරක්ෂා කරගත්තත් මේ ශරීරේවත් ගෙනියන්නේ නැහැ. ගෙනියන්නේ Taman කරගන්නා ලද කුසල අකුසල කියන මේ කර්ම බලවේගයේ පමණයි. ඒවත් ගෙනියන කෙනෙක් නැහැ. ඒවත් සිදු වෙන්නේ හේතුඵල සම්බන්ධතාවයෙන් මතුමත් ඉපදවීමයි. ඊළඟට සරුවඥන් වහන්සේ මෙහිදී දේශනා කරනවා ගෙනියන්න පුළුවන් නිදානේ ගැන. යස්ස දානේන සීලේන සංයමේන ධමේන චේ නිදී සුනීතෝ හෝති ඉත්‍යා පුරුෂස්සවා දෙන්න ගෙනියන්න පුළුවන් නිදානේ ස්ත්‍රී පුරුෂ කවර කෙනෙකුට නම් පරිත්‍යාගයේ කියන දානමේ පින්කම් කරගන්න ලැබුණා නම් නිත්‍ය සීල වශයෙන් සීලයක් ආරක්ෂා කරගත්තා නම් උපෝසත සීලේ නමින් සංයම කියන ගුණේ දිනු කරගත්තා නම් ඉන්ද්‍රිය দমনේ නමින් කියවෙන භාවනාමේ කුසල් දිනු කරගත්තේ නම් මෙන්න මේකට කියනවා අනුගාමික පුණ්‍ය නිදානය කියලා. ඒවා නිදාන් කරගන්න ස්ථාන හයක් තියෙනවා. චේතියම් මිච්ඡ සංඝේවා පුග්ගලේ අතිතේසුවා මාතරේ විතරී වාපි අතෝ ජෙට්ඨම් විභාතරී මෙන්න මේ නිදාන භූමි හය චේතියම් හි ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ සම්බන්ධ වූ පූජන ස්ථාන තියෙනවා. චෛත්‍යරාජයන් වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රතිමා මාලකය මේ වාගේ තැන්වල මේ දානයයි නිත්‍ය සීලයයි උපෝසත සීලයයි භාවනාවයි කියන සතර මහා නිදානෙම නිදාන් කරගන්න පුළුවනි. ඒ ස්ථානයන් තමන්ගේම ධනය ධනය වැය කිරීමෙන් ගොඩනගන්න පුළුවන්. චෛත්‍ය කරවනවා, බෝධින් වහන්සේලා රෝපණය කරවනවා, විහාරස්ථාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහිත විහාර මන්දිර ඇති කරනවා. සමාතයේක තැන්වල පිළිදැගුම් කරනවා, සුදුහුණු ආලේප කරනවා. ප්‍රාකාර පරික්ෂේප ඇති කරනවා, මළුව සකස් කරනවා, සුදු වැලි ඉහෙනවා. මේ වාගේ දේවල් කරන්නත් පුළුවන්. ඒකම ඒ බුද්ධ රත්නයේ උදෙසා උදේ දවල් සවස අවස්ථානුකූලව තෙල් මල් පාන් සුවඳ දුම් ආදීන් කොඩි ධජ ශේසක් පතාක ආදීන් එවගේ මුදේ වරුවට නම් සීර පායාස නැත්නම් බුද්ධ පූජා මේවා පවත්වන්න පුළුවනි. ඒවා ප්‍රතිගොත් බෞද්ධයන් සිද්ධ කරනවා. ඊළඟට සංඝය කියන්නේ එක නමක් ඉදිරියේ හෝ විශාල සංඝ පිරිසක් ඉදිරියේ හෝ මේ කියන සතරමා නිදානේම නිදාන් කරගන්න පුළුවනි. සංඝ රත්නය උදෙසා දානමේ පින්කම් චීවර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයෙන් මේවා පරිත්‍යාග කරන අප්‍රමාණ දනුත් මේ විදිහේ සංඝ රත්නය උදෙසා තමයි මේ නිදානය කරමින් සිටින්නේ එවැගේම නිත්‍ය සීලයේ වශයෙන් සංඝ රත්නයේ ඉදිරියේ උසස් සීලයක් නිත්‍ය වශයෙන් සමාදන්ව ආරක්ෂා කරන්න පුළුවන් උපෝසත සීලයක් රකින්න පුළුවන් භාවනාමය කුසලයක් කරන්න පුළුවන් මිනිසා සංඝ රත්නයේදී සතරමා නිධානී වූ පුණ්‍ය නිධානයන් කරගැනීමේ නිධාන භූමියක් අනික අතිකේසුවා ආගන්තුක පුජ්‍යලයන් එනවා තමන්ගේ නිවෙස් වලට දුගී මංගී අසරණ යවෙනවා සිල්වත් ගුණවත් උතුමන් එනවා නෑදෑ හිතමිතුරන් එනවා නොදන්නා අය පවා එනවා එහෙම අවස්ථාවලදී ඒ ඇත්තන් දෙකෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වටෙන් බුලතෙන් බේතෙන් හේතෙන් යමකින් සංග්‍රහ කරනවා. ඒක දානේ. ඒ ඇත්තන් නිමිති කරගෙන නිත්‍ය සීලය පිහිටා ආරක්ෂා කරගන්නවා. උපෝසථ සීලය රකින්න අවස්ථාවක් ලබා ගන්නවා. භාවනාවක් කරනවා. දුගී මංගී අසරණ කෙනෙක් ආවත් ඒ අවස්ථාවේ තමන් හිතේ භාවනාමය කුසලය ඇති කරගන්නවා. මේ ඉන්නේ මගේ කල්යාණ මිත්‍රය කියලා හිතන්නට ඕනේ. ගෙදරට හංගන්නේ කෙනා නම් ඒ ඉන්නේ කල්යාණ මිත්‍රයෙක්. කොහොමද යා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ? ඒ ඇත්ත අපට විශාල ආબોධයක් ලබා දෙනවා. ඒ මොකද මේ මිනිස්යා මේ මේ ජීවිතේ මෙහෙම අසරණ කෙනෙක් වුණත් මේත පෙර සක්විත රජ වෙලා හිටියා. සක්දේව් රජ වෙලා හිටියා. බ්‍රහ්ම රාජ වෙලා හිටියා. මගේ මව්පියන් වෙලා හිටියා. මගේ නෑයන් හිතමිතුරන් වෙලා හිටියා. මේ සංසාර දෝෂයට මේ විදිහේ අසරණ වෙලා ඉන්නවා. මම අනන්ත වාරවල මේ தත්ත්වයටපත් වුණා. අනේ මේ මිනිස්යා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ මිනිස්යාට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ පිහිටාවා. ඊළඟට මොහොත මීට වඩා සුබ වාසනාවන්ත පුණ්‍යවන්ත හේතු උත්පත්තියන් සහිත සුගති භූමියක ඉපදීමට ලැබේවා උපනපන්තන කල්යාණ මිත්‍රයන් ඇතිව දාන ආදී දසපාරමී සපුරාගෙන භවතරණේ කොටගෙන අමා මහ නිවන් දකීවා කියලා මෛත්‍රී කරනවා. කිම්ම භාවනාමේ නිදානයක් නිදාන් කරගන්නවා වෙලාව. සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලෙන් කොටත් එහෙමයි. ඒ අපට ලොවි ලෝතුරා සම්පත් නෙලා ගැනීමට හේතින තුම් පින්කෙතක් වඩිනවා නේද? පබන පබන පීවරක් ගානේ දහසක් බැනේ පසුම්බියක් ගෙමිදුලේ තබා වඩින උත්මයේ කපු වෙත එනවා නේද සීලස්කන්ධයක් දරාගෙන වඩින මේ සිල්තුන් වහන්සේට මගේ ත්‍රිවිධ ත්‍රිවිධ ద్వාරයෙන් ගෞරවාචාර නමස්කාරය වේවා උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩේවා සීල සමාධි ප්‍රඥා ගුණෙන් වැඩිලා ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵලයෙන් අමා මහ නිවන් දකීවා කියලා මෛත්‍රී කරනවා. ඉතින් භාවනාවක් නේ ඔය විදිහට ආගන්තුකව පැමිණෙන උතුමන් කෙරෙහි වාගේම අසරණයන් කෙරෙහි වාගේම සතුන් සර්පයන් කෙරෙහි අර වාගේම සතර ආකාරයේ අනුගාමික පුණ්‍ය නිදානේ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මාතනේ පිතරී තමන් හදා වඩාගත් දයාබර මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ දෙදෙනාද නිදාන භූමි දෙක දරුවන් විසින් නැනවත් දරුවන් විසින් බෝසත් දරුවන් විසින් දෙමෝපියන් ගැන සැලකන්නේ දෙවියන්ට බ්‍රහ්මයන්ද තුනුරුවන්ද වගේ තමන්ගේ මෑණියන් ගැන තමන් හිතන්නේ දස මාසයක් කුසේ දරාගෙන දුකසේ බිහිකොට ලේකිරි කර පොළ හදලා වඩලා මගේ ජීවිතයේ මේ තරම් වාසනාවන්ත ජීවිතයක් බාට පමුණවා දුන්නේ ඒ මගේ මෑණියන් වහන්සේ උදෙසා මම මේ දානේ දෙනවා මම මේ නිත්‍ය සීලයේ මනවින් රකින්නවා මම මේ උපෝසත සීලයේ මනවින් රකින්නවා මෑණියන් වෙනුවේ මම මේ මෑණියන් උදෙසා මේ විදිහට භාවනාමේ කුසල් වඩනවා ජීවත් වෙන්නා හෝ මේ පරිලෝ ගියා හෝ මෑණියන් උදෙසාද පියාණන් වහන්සේ උදෙසාද ওই විදිහටම සලකලා ඔය සතර මා නිදානෙම නිදාන් කරගන්න පුළුවනි. ඊළඟට අතෝ ජෙත්තම් නිබාතරි. තමන්ගේ පව්පස පියපස වැඩි හිටියෝ ඉන්නවා. තමන්ගේම සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ හැම දිනාම වෙත ඔය සතර ආකාර මහා නිදානයේ නිදාන් කරගන්න පුළුවනි. ඊළඟට සරුවක්යන් වහන්සේ පාදා දුන්න ඒසෝ නිදි සුනිහිතෝ අජේයෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු ඒතං ආදාය ගච්ඡති මේ කියන සතරමා නිදානේ නම් සුනිහිත නිදානයක් සුනිහිත කියන්නේ කොයි ලෙසකින්වත් කිසි විදියකින්වත් විනාශ නොවන නිදානයක් අජේයෝ කාටවත් රහසින් පෑරගත නැහැ කියන නිදානයක් අනුගාමිකෝ සෙවණල්ලක්සේ පියවරක් පාසා තමා අනුවම එන නිධානයක් භවයෙන් භවයට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට තමන් පසුපසෙම එන නිධානයක් අසාධාරණ මඤ්ඤේසං අචෝරා හරණෝ නිදී කෛරාත ධීරෝ පුඤ්ඤානි යෝනිදී අනුගාමිකෝ මෙන්න මේ කියන අනුගාමික පුණ්‍ය නිදානයේ අසාධාරණ මඤ්ඤේසං අන් අයට සාධාරණ වන්නේ නැති තමාටම සතු වෙන නිධානයයි. අචෝරා හරණෝ කිසිම සොර සතුටකට පැහැරගත නොහැකි නිධානයයි. ඥානවන්තයන් විසින් මෙන්න මේ නිධානය කරගත යුතුයි කියලා උපදේශයක් දුන්නා. ඊළඟට තමයි මේ අනුගාමික නිධානයෙන් ලැබෙන්න තියෙන ආනිසංශ දෙලක් දේශනා කොට වදාළේ. ඒසදේව මනුස්සානං සබ්බකාම දඩෝ නිදී යං යදේවා භේ පත්‍යන්ති සබ්බමේ තේන ලබ්භති මේ අනුගාමික නිදානය දෙවියන්ටත් මිනිසයන්ටත් ගිහියන්ටත් පැවිද්දන්ටත් සමස්ත ලෝකවාසීන්ටත් සිතූ පතෝ සම්පත්ගෙන දෙන්නා වූ උතුම් නිදානයයි යම් යදේවා විපද්දෙන්ති යමක් යමක් විශේෂයෙන් හිතන පතනවා නම් සබ්බ මේ තේන ලබ්භති ඒ සියල්ලම ලැබෙන්නේ මේ අනුගාමික කුණිනානේනුයි සුවන්නත සුස්සනත සුසන්තාන ස්වරූපත ආදිපත්‍ය පරිවාරා සබ්බමේ තේන ලබ්භති දිව්‍ය සමාන රංවම් පාටක් ඇති ශරීර වර්ණය ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිධානයි. සුස්සනතා මිහිරි කටාන් ලැබෙන්නේ ගන්තාර නාමයක් සීමාවක් වාගේ මෙහිදී කතාන ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිධානින් එවාගෙම සුරූපතා හැඩරුව ලැබෙන්නේ ශරීරයේ ආරෝහ පරිණාය සම්පන්න හැඩරුව ලැබෙන්නේ මේ පුණ්‍ය නිධාන ඥානුභාවය ආදිපත්‍ය අධිපතිකම් ලැබෙන්නේ මේ පුණ්‍ය නිධාන හේතුයි පරිවාරා පරිවාර සම්පත්තිය ලැබෙන්නේ මේ කුණී දාණය පදේශ රාජ්‍යං ඉස්සරියං චක්කවක්ක සුකම්පියං දේව රාජ්‍යං පි දිබ්බේසු සබ්බමේ තෙන ලබ්ධති ලංකාව වැනි එක එක රටවල ප්‍රදේශ රාජ්‍ය ලැබෙන්නේ මේ අනුගාමික පුණනිදාන හේතුවෙන් එවාගෙම චක්‍රවර්ත සම්පත්තිය කියන සතරමා ද්වීපේතම අධිපති චක්‍රවර්ති සම්පත්තිය ලැබෙන්නේ අහසින් යන සුළු ඉරිදිවන්ත වූ සක් පිටි සැප ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිදානේ. දිනවලෝ ප්‍රතිපතිව සක්‍ර දිව්‍ය රාජ සම්පත්තිය ලැබෙන්නේ මේ පුණ්‍ය නිදානේ. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ සම්පත්තිය ලැබෙන්නේ පුණ්‍ය නිදානේ. එවාගෙම නිර්වාණ සම්පත්තිය ලැබෙන්නේ මේ පුණ්‍ය නිදානෙන්මයි. මානුසිකාච සම්පත්‍ති දේවලෝකේ යානති යාච නිබ්බාන සම්පත්‍ති සබ්බමේ තින ලබ්භති මේ මනුෂ්‍ය ලෝකයේ අතීතාක් සම්පත්‍යත ඒ සියල්ලම ලැබෙන්නේ මේ භවයෙන් භවයට ගෙන යන අනුගාමික පුණ්‍ය නිදාන හේතු වෙනුයි දිවි ලෝක හයේම සම්පත් ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිදාන හේතු වෙනුයි එවාගේම සුද්ධාවාස පහ අනාගාමී උතුමන් අයිති අනිත් හැම බ්‍රහ්ම ලෝකයකම නැවත නැවත යවන් යවෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිධාන හේතුවෙන් සුද්ධාවාස බමතල පහ කියන්නේ අනුගාමික පුණ්‍ය නිධාන හේතුවෙන් එවාගේම මේ තුන් ලෝකයෙන් මෙතන වෙලා ලෝකෝත්තරාමම නිවනටපත් වෙන්නේද අනුගාමික පුණ්‍ය නිධාන හේතුවෙන් නිත්‍ය සම්පද මාගම්ම යෝනිසෝ මේ පයුඤ්ජතෝ විඥා විමුක්ති වශයෙන් භාවෝ සම්බමේ තෙන ලබ්ධති භවයක් භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුයි එවැගේම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධර්මාන් ධර්ම ප්‍රතිපදාවේ දෙන්නේ ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුයි එවැගේම පංච අභිඥා බල අෂ්ට සමාපatti ලාභී විය හැකි වන්නේ මේ අනුගාමික කුණින් ගහන හේතුවෙන්. පටිසම්භිදා විමුක්ඛාච යාච ශාවක පාරමී පච්චේක බෝධි බුද්ධ භූමි සබ්බමේ තේන ලබ්ධති අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේ චතු පටිසම්භිදා ඥාන ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුවෙන් එවැගේම අෂ්ඨ විමෝක්ෂ කියන ධ්‍යාන සමාපatti ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුවෙන්. සාරිපුත්‍ර මහා මෞද්ගල්‍යයන් මහරහතන් වහන්සේලා වැනි අරිහත්යෙන් නිවන් සුව ලබන්නේ හැකිවන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුවෙන්. එවැගේම ප්‍රත්‍යේක බෝධිඥානින් පසේ බුදු බව ලැබිය හැකිවන්නේ අනුගාමික පුණ්‍ය නිදාන හේතුවෙන්. ශාසන සකල ක්ලේශයන් සෝදානේ සපරිවාර මාන පරාජය කොට දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් අග්‍ර සම්මා සම්බෝධි ඥානෙ ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිධානයේ දැන් මේ ඉතා කෙටියෙන් ආරම්භ කරපු දේශනේ සරුවක්යන් වහන්සේ අවසන් කරන්නේ ගියේ ලෞතර බුද්ධත්වයේ දක්වාම මේ පුණ්‍ය නිදානේ හේතු වින ඇති පාදාදිමේදී මෙනුයි ඊළඟටයි මේ මාත්‍රිකා කළ ගාථා අවසන් වර දේශනා කෙලේ එවං මහිද්దికා ඒසා යදිදං පුඤ්ඤ සම්පදා තස්මා ධීරා ප්‍රසංසන්ති පණ්ඩිතා කත පුඤ්ඤතන්ති ඒ කියන්නේ මේ විදිහට මේ පුණ්‍ය සම්පදාව මහාම ඉරිදියක් යේ මහත්මී ඉරිදියක් යේ එනිසා බුද්ධානි උත්තමයන් වහන්සේලා ධීන වීරයන් වහන්සේලා කළ පින් ඇති බව උතුම් කොට වර්ණනා කරති කියන එකයි ගාථාවේ තේරුම. පින්නතුන් අහලා ඇති මේ මහත් ඉරිදි කියන වචනේ. ලෝකේ තියෙන ඉරිදි જાති 10ක්. මොනවද මේ දසමහා ඉරිදියේ? ඒකත් කෙටියෙන් හරි දැනගෙන තියෙන්නට ඕනේ. අදිෂ්ඨාන 이르දිය විකුරුවන 이르දිය මනෝමය 이르දිය කියලා තුනයි ඥාන විස්පාර 이르දිය සමාධි විස්පාර 이르දිය ආර්ය 이르දිය කියලා තුනයි හයයි කර්ම විපාක 이르දිය විඥාමය 이르දිය සම්මා ප්‍රයෝගිරිය තුනයි කියලා නාමයයි පුඤ්ඤයතෝ 이르දිය 10යි මෙන්න 10 විදිහේ දසාකාර 이르දිය අදිෂ්ඨාන ඉරිදියයි විකුරුවන ඉරිදියයි මනෝමය ඉරිදියයි කියන තුන ලැබෙන්නේ අභිඥාලාභීන්ට. මේ අභිඥාලාභීන් කියන්නේ අහසින් ඇත්තෙම නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකයේදී හොඳට සීලයක් ආරක්ෂා කරමින් කාපස ප්‍රවිද්දෙන් හෝ සාසනේ ප්‍රවිද්දෙන් හෝ ප්‍රවිදි වෙලා සමාත ජීවිතේම හෝ පිහිටා සිටගෙන උසස් සීලයක පිහිටාගෙන සීලේ පදනම් කොට සමත භාවනා වඩනවා. සමත භාවනා જાති 40ක් තියෙනවානේ. එයින් සීලම ධ්‍යාන ලබන්න පුළුවන් භාවනා ක්‍රම 10ක් තියෙනවා. ඒවට කියන දස කසින කියලා. දස කසින වලින් එකක් හැරින් නමයකින් අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන්. ඒකකින් පුළුවන් වෙන්නේ රූපාර්ථ සමාපatti පමණයි. ආනාපාන සතියෙන් රූපාවචර ධානය සමාපatti පුළුවන් ඊට වඩා බෑ. කායගත සතියයි අසුභ භාවනා 10යි කියන 11න් ප්‍රථම ධානය පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුنين ධාන තුනක් තුනක් බැගින් ලැබෙනවා. උපේක්ඛා භාවනාවෙන් හතරෙනි ධානයේ පමණක් ලැබෙනවා. මෙන්න මේම ධ්‍යාන ලැබෙන භාවනා ක්‍රම 30ක් තියෙනවා. ඉතින් අපි හිතා බලමු අෂ්ට සමාපatti ලැබෙන භාවනා නමය. පඨවි, කසින, ආපෝ, කසින, තේජෝ, කසින, වායෝ, කසින කියන හතරයි. නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන හතරයි. අටයි ආලෝක කසිනයයි. දහමෙනි එක ආකාශ කසිනයි. ඔය 10න් පුළුවන් රූපාචර ධානය හතර හතර උපදවන්නේ. ආකාශ කසින ඇර ඉතිරි නමෙන් පුළුවනි අරූප සමාප්‍රත්‍ය අතර උපදවන්න. මේ අරූප සමාප්‍රත්‍ය දක්වාම ගියාම අෂ්ඨ සමාප්‍රත්‍ය ලාභී වෙනවා. අෂ්ඨ සමාප්‍රත්‍ය ලාභී කෙනෙකු ඒ ධ්‍යාන ලැබූ පමණින් අභිඥා ලබන්නේ නැහැ. ඒකට කියනවා පරිකර්ම විදි කියලා විශේෂ වැඩ කටයුතු. 14 ආකාරයක හිත පුහුණු කරනවා. දාතර ආකාරයෙන් හිත පුහුණු කරලයි එක එක අභිඥාව සඳහා වෙන වෙනම ව්‍යායාම කරන්නේ. ඉරින්දි විද්‍යා අභිඥාව, දිව්‍ය ශ්‍රෝතා අභිඥාව, పూర్වේ නිවාසාන සුමුති අභිඥාව, චේතෝ පරිඥාන අභිඥාව, දිබ්බ චක්කු අභිඥාව කියලා ඔක්කොම පහක් තියෙනවනේ ලෞකික අභිඥාව. එයින් මෙතන කියවන විකුරුවන ඉරිදියයි මනෝමය ඉරිදියයි අදිෂ්ඨාන විද්‍යාව කියලා ඉද්දි තුන. ඔය තුනම අයිති වෙන්නේ ඉරිදීද අභිඥාවටයි. විකුරුවන ඉරිදී කියන්නේ ප්‍රාතිහාර්ය පෑම. Taman එක්කෙනෙක් වෙලා දහස් ගණන්ම වාපාන. දහස් ගණන් වෙලා එක්කෙනෙක් බාටපත් වෙනවා. ගස්කල් පර්වතේ කඳු හෙල් විනිවිද ගමන් කරනවා. මහ පොළොවේමින් අහසේ ගමන් කරනවා. මහ පොළොවේමින් වතුරේ කිමිදෙන් වතුරේ මේ ගමන් කරනවා. එවැගේ වතුරේමින් මහ පොළවේ කිමිදෙනවා අහසේ සිවුරියව පවත්වනවා සඳහිරු අත ගන්නවා බමලෝ දක්වා තමන්ගේ බලය පවත්වනවා මේවාට කියනවා නුයෙක් නුයෙක් විශ් වලා ගන්න නැහැ කියනවා ඒවා අදිෂ්ඨි විකරුමනේ ඍදියේ අදිෂ්ඨාන ඍදියේ කියන්නේ තමන් ඉන්නේ තන ඉඳගෙන කවුරුත් දන්නේ නැහැ කවුද මේ කරන්නේ කියලා ඕන දෙයක් කරන්න පුළුවන් පොළොව කම්පා කරන අදිෂ්ඨාන බලය එවාගේ වෛජයන්ත ප්‍රාසාදේ කම්පා කරනු මනලව තියෙන ආත්මෙන් දෙවලෝ බමලෝ ගෙනල්ලා මේ ආඥායට පෙන්වන්න දකින්න සලස්සනවා සතර ආපාය අනුත්යයට දකින්න සලස්සනවා මේ වාගේ තමන් වෙන වෙනසක්වත්පත් නොවි ඉන්න තැන ඉඳගෙන අදිෂ්ඨාන බලයෙන් විශේෂ දේවල් කරනවා ඒවා කියන අදිෂ්ඨාන ඉද්ධිය කියලා ඊළඟට මනෝමය ඉරිදී කියන්නේ තමාහා සමාන ආත්මව මම අපේමයි. බුදුරජාණන් වහන්සේ අමා මහ පෙළහර පාන වේලාවේ නිර්මිත බුදුරුවක් මවන කිසියම් වෙනසක් කාටවත් හොයන්න බෑ. නියම බුදුරජාණන් වහන්සේ මේ කවුද කියලා කාටවත් වෙනම හොයන්න බෑ එක වගේ. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච උදෑසනදී තමන් හා සමාන දහසක් දෙනා මවාගෙන හිටියා ජීවක අඹවණේ. කිසි වෙනසක් නැහැ. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කවුද කියලා අහුවාම දහසක් දෙනාම කිව්වා මම චුල්ලපන්තක මම චුල්ලපන්තය කියලා. දබ්බමල්ල ස්වාමීන් වහන්සේ සේනාසන පැනවීමේ අග්‍රස්ථානයේ දිනා හිටියේ මහා රාත්‍රියේ පවා බොහෝ ආගන්තුක භික්ෂූන් ඇවිල්ලා කියනවා රජගහනුවරට වේලවනාරාමයට එලකින අපට අර දිජ්‍ය කෝටේ ආසන ඕනේ. අපට ඉසිගිලි පර්වතයේ ආසන ඕනේ. ප්‍රවේභාර පර්වතයේ ආසන ඕනේ. අපට සීතවන්නේ ආසන ඕනේ. මේ බොහොම දුරස්තල තැන්. ඒ වෙලාවට මේ දබ්බමල්ල ස්වාමීන් වහන්සේ දැන් ස්ථාන පහකට නම් යන්න තියෙන්නේ පස් දිනක් බාටපත් වෙනවා. සමාහා සමාන තව හතර නමක් පස් නමක් මවා ගන්න. මවාගෙන අර සංඝ පිරිස පෙරමුණේ තියාගෙන පාර කෙටි කරගන්න. අභිඥා බලයෙන් පාරේ කැටි කරලා බොහොම සුළු වෙලාවකින් ඒ තැන් වලට ගිහලා ඔක්කොම කියලා දෙනවා මෙන්න මෙන්න දොර මෙන්න යතුර මෙන්න ඇඳ මෙන්න පුටුව මෙන්න පන් බඳුන මෙන්න මේ පරිභෝගක පෑන් මේ බොන පෑන් මේ තමයි කතිකාවත මෙන්න හැරමිටිය මෙන්න පාවහන් යුගල ඔක්කොම කියලා දීලා මෙන්න කාලසටහන කියලා දීලා නාසතු උදාහන් වෙනවා මේ වාගේ තමා සමානාත්භව මා පාමේ ඉර්ධියට කියන්නේ මනෝමය ඉර්ධිය ඔවා ලැබුණේ නිකන් නෙමෙයිනි. මේ වාගේ අනන්ත වාරවල දාන නිත්‍ය සීල උපෝසත සීල භාවනා කියන සතරම නිධානයේ කරගෙන තිබුණා ඒ වාගේ ඵලයේ තමයි ওই සම්පත්හත් ලැබුණේ ඥාන විස්පාරයේදී කියන්නේ තවත් එකක් ඒ කියන්නේ යම් කෙනෙක් රහත් වෙන්න උපන්නා අනිවාර්යෙන් අන්තිම වාසයෙන් රහත් වෙලා තමයි පිරිනුවම් පාන්නේ එම රහත් වෙන්න උපදින පස්චිම භවයක උත්තමයන් වහන්සේ නමකට ජීව සිටින්දී හෝ පැවිදිව සිටින්දී හෝ රහත් වෙන්න ඉස්සර කවදාකවත්ම ජීවිත හානියක් වන්නේ නැහැ. මොනම හේතුවකින්වත් ජීවිතයෙන් නැසන්න බෑ. ඉන්ද තුනක් වශයෙන් කියනවා නම් සංපිච්ච ස්වාමීන් වහන්සේගේ ජීවිතය, දබ්බමල්ල පුත්තිස්ස ස්වාමීන් වහන්සේගේ ජීවිතය. වගේම ගෝඨපාල ස්තෝරයන් වහන්සේගේ ජීවිතය රාගයේම දබ් මේ මහා බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය මේ උත්තමයන් වහන්සේලාට රහත් වෙන්න ඉස්සර විශාල අනතුරු මුහුණ පාන්න සිදු වුණා මොනම දෙයකින්වත් ජීවිතානුනේ නෑ සංකේච්චේ ස්වාමීන් වහන්සේ ඉපදලා හිටියේ සවැත් නුවරේ සිටු ගෙදරක කුළුදුල් දරුවෙක්. උපදින්න ඉන්න වෙලාවේ මම කලුරිය කළා. මම කලුරිය කළා. දෙමව්පියෝ නෑදෑ එකතු වෙලා ඒ කුමාරිකාවගේ ශරීරය ආදාහන කළා. උදේ ගිහින් මේ ජිනිස් ජනසය නිමන්න කියලා බැලුවාම මෙන්න දරුවා අර අඟුරු ගොඩේ ඉන්නවා කිසිම දුකක් වේදනාවක් පිටතක් නැතුව. හැබැයි ඇහැ ළඟ සුළු තුවාලයක් වෙලා තිබුණා. ඒ දරුවා වැඩිහිටියව හදාගෙන හත් අවුරුදු වාසයේදී සරියුත් මහ රහතන් වහන්සේට බාර දුන්න මහාන කරගන්නේ මානවෙන් දේශක සුද බාල වෙරෙනකොටම සෞකලේශ නසා රහත් වුණා. ඒ රහත් වෙන්න උපන් උත්මයෙක් නිසා තමයි අර මම කලුරේ කළත් දරසායේ ආදාන කළත් ජීවිතානියක් නොවේ ආරක්ෂා උනේ ලබන්නේ තිබුණු අරිහත් මාර්ග ඥානයේ අනුභවයයි. මේකද කියනවා ඥාන විස්පාරිර්දී. දබ්බ මල්ල පුත්තිස්ස ස්වාමින් වහන්සේ උපන්නේ කුසිනාරා නුවරේ මල්ල රාජකුමාරයෙක්. ඒත් කුමාරිකාවගේ කුළුණු දරුවා. දරුවා උපදින්න ඉන්න අවස්ථාව ආසන්න වෙලා මම කලුරිය කළා. ඒ මමත් අර වගේම ආදාන කරනු ලැබුවා. ආදාන කරන වෙලාවේ දරු ගර්භයේ පුපුරලා වීසෙලා ගිහිල්ලා දරගොඩ උඩ නැදුණා. දරුවා ජීවත් වෙහිටියා. වැඩිහිටියෝ මේ දරුවා හදාගෙන අර වගේම හත් අවුරුදු වයසේදී මාන වෙන්න බාර දුන්නා. අර විදිහටම ඉසයසුද බානකොට මුන්වහන්සේ සෞකලස් නැසා රහත් වුණා. මේ රහත් වෙන්න පිණිතිවිච්ච නිසා තමයි මව කලුරි එකලක් ආදානම් මේ දරසයයිදී උනත් ජීවිත හානියකටපත් නොවි ආදක්ෂා උනේ ලබන්න තිබුණු අරියත් මාර්ගඥානයේ ආනුභාවය. මේ ඥාන විස්පාරිද්දී භූතපාරිස්තරයන් වහන්සේ කියන්නේ අබෞද්ධ දරුවෙක් ඉස්සරේ නමෝ බුද්දස්ස කියන මේ වචනේ නිතර භාවිතා කරමින් හිටිය සෙල්ලමට. මොකද බෞද්ධ දරුවෙක් එක එක කැට ගහනවා. බෞද්ධ දරුවා කැටේ විශ් කරා නමෝ බුද්දස්ස කියලා. මේ අබෞද්ධ ළමයාත් ඒක කටපාඩම් කරගත්තා තරගෙට ජය ගන්න. ඒ දරුවාගේ පියා ජීවත් වුණේ දර කපලා. කලාවේ ගිහින් සෝම්බිමේ කෙළවරේ සීතවන්නේ ආසන්න කැලෑවේ දර කපලා කරත්තේ පටවලා ගනුන් දෙන්න හොයාගෙන ගියා පියා. ගොනුන් දෙන්න නගරයකම ගිහිල්ලා ආපසු එන්න බැරි වුණා මේ තාත්තට නගරද්වාරයේ මහලා. දරුවා තාරත් ළඟ තනි වුණා. රාත්‍රියේ මැදීම අමනුෂෝ දෙන්නේ කැවිලා දුරුදාන්ත අමනුෂයෙක් මේ ළමයාගේ කකුල ඇල්ලුවා. මේ ළමයා නමෝ බුද්දස කියලා ආවදී වුණා කෑ ගැස්සිලා. ඒ නමෝ බුද්දස වචනේ භාවිතය නිසා බුදුගුණ බලය නිසා අමනුෂයා තිගැස්සිලා ගේටපත් වුණා. අනේ සම්මාදීකෘතික අමනුෂේකේ අනිත් එක්කෙනා ඒ ඇත්ත කිවොන් අපරාධයක් කළා. දැන් දේව දඬුවම් ලැබෙයි. වහාම මේ දරුවාට ආරක්ෂා සැලසන්නේ කියලා මව්පියන්ගේ වේශයෙන් ඊශ්වරාට පෙනීඳ සැලැසුවා. කජ්ජරුවන්ගේ රන්තලින් කැමගෙනත් තෑ කෙරෙව්වා. ඉලිනෙකම් මේ දෙන්න ඒ දරුවා වරක බලාගෙන හිටියා. පවෝදා මේ දරුවයි පියයි දෙන්නම රජ්ජරුවන් ළඟට අල්ලගෙන ගියා. රජ්ජරුවන්ගේ රන්තලිය හොරකම් කෙරුවා කියලා. පස්සේ මේ රන්තලියේ ලියලා තිබුණ මේ සිද්ධිය අමනුෂ්‍යෝ. රජුරෝ පැහැදිලා මේ දෙන්න එකගෙන ගිහින් බුදුබණ ඇසෙව්වා. එයින් මේ දෙන්නම සෝවාන් වුණා. පසුව මේ දරුවා බුදු සසුනේ පැමිදෙව සෞකලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. මේ රහත් වෙන්න හේතු සම්ප්‍රාප්ති වෙච්ච නිසා තමයි ඒ අරිහත් මාර්ගඥානයේ තේජස නිසා තමයි අර අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් නොවේ ආරක්ෂා වුනේ මේ ඥාන විස්පාරිදී බක්කුල මහ රහතන් වහන්සේ කියන්නේ ඒකා සංඛයේ කල්පලක්ෂයක් පින් පුරාගෙන පුත්තමි. උපන්නේ බරණැස් නුවර මහා සිටු ගෙදරක උපන්නේ. උපන් දාපතම මෞතමිය හරිම නිරෝගී. මව කුසේ සිටින කාලයේම මේ දරුවා උපන්න දවසේ දෛවඥයන්ගේ නියමයෙන් ගංගා නම් ගඟේ නාවන්න ගෙනිච්චා. ඔරුවක් තරම් විශාල මාළුවෙක් පීනඟට ඇවිල්ලා මේ මව්වරු බිය ගන්නලා දරුවා ගිරගත්තා. හැබැයි මේ දරුවා රහත් වෙන්න උපන් කෙනෙක් නිසා මාළුවාට දේ යට යන්න බැරුව දරුවාගේ පුණ්‍ය තේජස නිසා මල කඳක් වාගේ වතුරේ පාවෙවි පාවෙවි ගියා. සේතමී නගරේ කේවත්තේකට අහුණා කරට ගන්නකොට අල්ල ගන්නකොට මැරුණා. මේ සතා මැරුණා. මේ සතා කරගහගෙන ගියා මේ මාළුවාව කරගාන ගියා ගයක් ගයක් ගන්න මිලට දෙන්න. දරුවන් නැති සිටු ගෙදරක සිටුමව කෙනෙක් මිලට ගත්ත කහවණු 1000ක් දීලා. මේ මාළුවාගේ පිටපැත්තෙන් කඳ පැලෙවුවාම මේ දරුවා යහතින් ජීවත් වෙහිටියා. අන්තිමේදී මුල් දෙමව්පියෝ මේ දෙමව්පියෝ රජතුමාගේ නියමෙන් මාස 4න් 4ට මාරුවෙන් මාරුට හදාවදාගත්. අවුරුදු 80ක් ගිහි ජීවිතයේ සම්පත් වින්ද කවදාකවත් උනක් ප්‍රතිශ්‍රයාවක් ඉසරදයක්වත් නැහැ. ඊළඟට බුදු සසුනේ පැමිණි වෙලා දවස් 7කින් පසුව සව් කෙලස් නැස ආර්යත්වයටපත් වුණා. තාත් වෙලා අවුරුදු 80ක් ජීවත් වුණා. උන්වහන්සේ නිරෝගී වූවන්ගෙන් අග්‍රස්ථානයේ දිරුවා. එදා මාල්වාගේ කුසතුල ජීවිතාන්‍යක් නොනේ ලැබෙන්නේ තිබුණු අරිහත් මාර්ගඥානීය අනුභවයයි. මෙන්න මේවාට කියනවා ඥාන විස්පාරිර්ධ්‍ය. දැන් අපි මේ කරන පින්කම් වල අනුභවය අපට ඉරිදී කොහොම ලබන්න පුළුවන් මතුවට. සමාධි විස්පාරිර්ධ්‍ය කියන්නේ toy වාගේ මහා පුදුම බලයක්. ඥාන සමාපatti වල යෙදී ඉන්නකොට කිසිම අනුතරක් වෙන්න බාට සාධකයක් තමයි සමාධි විස්පාරිර්ධ්‍ය. පින්තුන් අහල ඇති උදේනී නුවර උදේනී මේ කොසමෑ නුවර කොසමෑ නුවර උදේනි රජතුමා තමන්ගේ එක්තරා බිසවකගේ කියන්නේ මාගන්ධි කියන බිසවගේ බොරු පැමිණිල්ලක් නිසා සෝවාන් මාර්ගපාලාභී හිටියේ සාමාවතියගලු 500ක් බිසවවරු පේලියේ තීතවලා එකම විසපා පීතලයකින් මරන්ට දුන්න අයාගෙන දුන්න මානගෙන හිටියා එනාමේදී සාමාවත ඇතුළු 500 දෙනාම මෛත්‍රී ධානයට සමවැදුණා. මෛත්‍රී ධාන බලයෙන් රජ්ජුරුව ගල් ගැහුණා. රජ්ජුරුවන්ට ඊතලේ විදින්න බැරි වෙලා ගල් ගැහුණා. පස්සේ දේවිය සාමාකේ දේවිය සමාපත්තිය නැගිටලා රජ්ජුරුවන්ට කතා කළා මහ රජ්ජුරුවන්ට බය ඇති වුණා. එතකොට සාජ්ජුරුවන් එක මුරුදු වෙලා දුන්න ඊතලේ පැත්තකට දාලා ගිහිල්ලා සාමාතේගේ පතෝ දෙකල්ලා වැන්දා. පසෙතුමී කියවා මට වඳින්න එපා මගේ පියාණන් වහන්සේට වඳින්න සරණ යන්න. එදා තමයි උදේන රජු බුදු බුදුරජාන් වහන්සේ සරණ ගියේ. මේ මොන බලයක්ද? ප්‍රථම ධානයේ බලය නිසා රජුරවන්ට විඳින්න බැරි වුණා. අන්න සමාධි විස්පාරිද්‍යය. හදා දවස් 14ක් 15ක් වෙන් කරගෙන උත්තරාව කියන්නේ මේ උපාසිකා බුදුපාමොක් මහ සංඝරත්නයට ධනක් දෙමින් හිටියා. 14 දවසේදී ශ්‍රීමාව මෙතුමිය ඝාතනය කරන්නට කැකෑරෙමින් තිබුණු තෙල් කිනිසා කරන් ඉසේ වැක්කරුවා. එතුමිය මෛත්‍රී ධානයේ සමය දුනා. ධාන බලෙන් අර කැකෑරෙමින් තිබිච්ච ගිනිහන් වෙච්ච තෙල් ටික සීතලම වෙලා වැගිරුණා. අන්තිමේ ශ්‍රීමාව দমনය වෙලා පසුදා බණහල ශ්‍රීමාවද සෝවාන් ඵලයටපත් වුණා. මේ අතර මහා ගිනියම් වෙච්ච තෙලින් හානියක් නොනේ සමාධි විස්පාරීල්දී. දිනක් සරියුත් මහ රහතන් වහන්සේ පසළොස්වක් පොය දවසක ඉසකෙස් බාලා බේස කලාවන මිගදායේ එළිමහනේ සමාපත්තියෙන් වැඩ හිටියා. හඳ පාඩේ. අහසින් ගියේ නන්ද කියන මහා දාමරික යක්ෂේ මේ රහතන් වහන්සේගේ දිලිසෙන සිරස්තලයේට බලවත් අතුල් පහරකින් ගහගෙන ගියා. මේක දිවසින් දැක්කේ මුගලන් මහ රහතන් වහන්සේ. සෙනකින් ඉතින් ඇවිල්ලා ආව ඔබ වහන්සේට වේදනාවක් නැද්ද? නෑ කිසිවක් නෑ. අනේ ස්වාමීනි මන් දැක්කා මේ නන්ද යක්ෂයා ඔබ වහන්සේට පහරක් ගෑවා. ඇතෙක් තනං ගලකට මේ පහර ගෑවනම් ඇත්ත ඒ ගල කුඩු කුඩු වෙලා යනවා සුණු විසුණු වෙලා යනවා. අනේ ස්වාමීනි මේ ශාන්ත සමාපත්තියේ බලය නිසා තමයි මේ වෙහසක් නොදැනෙන්නේ කියලා. අනේ සමාධි විස්පාරිද්දී. සමාධි බලය කකුසන බුදුරජාණන් වහන්සේගේ ඉරිදිවන්තයන්ගෙන් අග්‍ර වූ සංජීව මහරහතන් වහන්සේ දිනක් හැන්දෑවේ ගහක් මුලේ පාර අයිනේ ගහක් මුලේ හෙට උදේ නැගිටින්නේ මේ කියලා නිරෝධ සමාපත්තියේ සමයදී හිටියා. හැන්දෑව වැඩයිලා ගෙවල් දොරවල් බලා යන මිනිස්සුව දැක්කා මේ රහතන් වහන්සේ හුස්ම යටින්නේ. බැලුවාම අපවත් වෙලා ඉතින් ගෞරවයෙන් බොහොම ගෞරවයෙන් ඔක්කොම එකතුලා දරසායක් ගහලා වට කරලා ගිනි තියලා ගියා. අනේ පහෝදා උදේ වෙනකොට ස්වාමින් වහන්සේගේ සිවුරේ නූල් පොටක්වත් පිච්චිලා නැහැ. අලු ටික ගසා දාලා පිටිසුඟා වැඩිය. මිනිසු දැකලා කියන ආයේ අපවත්ලා හිටියේ ස්වාමින් වහන්සේ මෙන්න අද ජීවත් වෙනවා. එදා ඉඳලා සංජීව කියලා නම ඇති වුණා. එතකොට ගින්නෙන් අනතුරු නොඋනේ සමාධි විස්පාරිරිදී. ඔයගේ මුගලන් මහ රහතන් වහන්සේට పూర్ව බලවත් කර්මීක විපාකෙන් හොරු 500ක් ඇවිල්ලා තමන්ගේ දේහයේ ඇතකටු සුනුසල් කරමද කුඩු කොල්ල කුඩු කොල්ල පඳුරක් කොට වීස කළ දැම් පිදුරු මිත්‍යාක් වාගේ මේ රහතන් වහන්සේ එච්චර වද දීලවත් පිරිනොම් පෑවෙන්නේ නැහැ මොහොතේ උන්වහන්සේ සමාපatti බලෙන් ජීවිතේ ශක්තිමත් කරගෙන සරුවක්යන් වහන්සේ වෙත පැමිණිලා පිරිනුවම් පාන්න අවසර ලබාගෙන අනේක විදිරිදි ප්‍රාත්‍යාරේ පාල තමයි නිසි වේලාට පින්වම් පාන්න වැඩි. අර සමාධිස්පාරයේදී. ඔය වගේම සංකේත්‍ය මහරහතන් වහන්සේ අත්තාරුදු සාමණේර කාලේ රහත් වුණේ, පැවිදි වුණේ 39ක් ස්වාමින් වහන්සේලා ආරණ්‍යකට වඩිද්දී බුදුරජාන් වහන්සේගේ අවසරේ පරිද්දෙන් සරියුත් මහ රහතන් වහන්සේගේ නියමයෙන් මේ සංකීච්ඡ මහ රහතන් වහන්සේද ඒ පිරිසට එකතු වෙන්න සිද්ධ වුණා. මාසකින් පස්සේ පුදුම විපත්තියක් ඒ 39ට මොන පාන්න සිදු වුණා. ඒ තමයි මාසයක් උන්වහන්සේලාගේ ඉඳුල්පත් කමින් හිටියේ දුප්පත් මිනිස්සේ ස්වාමීන් වහන්සේලා නොකියා යන ගමනකදී හොරුන් අහුවෙලා උ මරන්න ආදාපු වෙලාව හොරුන් කිව්වා එපා මම මරන්නේ මං ඉඳුල්පත් කාලා හැදිච්ච බොහොම දුප්පත් මිනිස්සේ බොහොම වංශවත් එවාගෙම වාසනාවන්ත උතුමන් ඉන්න අන්නවල් කැලෑවේ පස්සේ මිනිහත් එක්කම හොරු ආවනේ මේ 39 එක නම කරගෙන යන්නේ ඒලාවේ හැම දිනම එක එක්කෙනා කිව්වා මම යන්නම් මම යන්නම් කියලා. 31 කෙනාට හිටියේ මේ සංකේත මහ රහතන් වහන්සේගේ වාසයෙන් අවුරුදු 7 වුණාට කිව්ව ඔබ වහන්සේලා කිසිසේත් නෙගට ඉදිරිපත් වෙන්න එපා. මම ආවේ ওই සඳහා තමයි. මගේ උපාධ්‍යාන වාසයට අවසර දුන්නේ මේ විපත්‍ය දැකලා ඔබ වහන්සේලා දුක් වෙන්න එපා. මම යනවා මේ ඇත්තන්ගේ බිලි පූජාවට. ඉතින් එක්කරන ගියානේ හොරු 500. එක්කරන ගිහිල්ලා දැන් ගිනි මැල ගහලා දැන් බිලි පූජාවට මේ ස්වාමින් වහන්සේගේ ලේමස් ගන්න සූදානම් වුණා. මේ සංකිට්ඨ මහරහතන් වහන්සේ වාචෙන් අවුරුදු 7ක් වුණාට පින්නතුනේ මොනතරම් පුණ්‍ය තේජසද්ද ධාන බලයක්ද සමාපත්තියේ සමවදුන ධාන සමාපත්තිය. හොර දෙටුවා අත් කලක් වුණා දෙපළ කරන්න පුළුවන් මහා බලගත් කඩුවක් අරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ දිගලට පහරක් ගහනවා. කඩුවේ මුවාත නැණීගෙන අනිත් පැත්තට හැරුණා. ඊළඟට තාසලයක් හඳුවා සදාගෙන ගෑවා. මේ කඩුවේ තලය තල් කොලයක් නැමීගෙන කේන්දරයක් නමාගත්තා වාගේ මිට දක්වා නැමිලා වන්නේ. පස්සේ කඩුව වීසි කරලා ගින් ගන්දා. ඒ වෙලාව උන්වහන්සේ සමාපත්තියෙන් අවදි වුණා. හොර දෙතු ඇසුවා තමුන් වහන්සේට බයක් නැද්ද? "ඕ මට බය නැහැ. මම බය වෙන පාපයක් කළා නැහැ." කියලා උන්වහන්සේ බණ කිව්වා. බණ කිව්වාම හොරු ඔක්කොම පෑරිලා උන්වහන්සේට වැඳලා සමාව අරගෙන හැම දිනාම දහසිල් සමාදන් වුණා. දහසිල් සමාදන් කරවගෙන අර ත්‍රිෂ්ණම වෙත එක් කරගෙන ගිහිල්ලා සාරියුත් මහ රහතන් වහන්සේට නැවත පමුණිලා සීල දෙනා මහාන කරවලා බුදු පාමුලට පමුණවා බණස්වලා සව් කෙලස් නැසා අධිහත්යට පැමිණෙව්වා. මේ සංකීර්ණ ස්වාමීන් වහන්සේට අර ආවදෙන් මයි අනුකඩක් නෝනේ. අර සාන්ත සමාපත්‍ය අනුභව මේවට කියනවා සමාධි විස්පාරිර්දී කියලා. දැන් ඉරිදි පහක් අපි කියවුවා. තා කියනවා ආරීර්දී කියලා. ආරීර්දී කියන්නේ සාමාන්‍ය ලෞකික මහජනයා සොම්නස් වෙන අරමුණේ සොම්නස් වන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්න. සමහර සම ලෞකික මිනිසෝ පිළිකුල් කරන දෙහි පිළිකුල් කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව උපේක්ෂක වෙනවා. මේ වාගේ හැම අරමුණකදීම ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති නැනවත් උපේක්ෂාව. ඒකට කියනවා ඥානෝපේක්ෂාව කියලා. මේ ඥානෝපේක්ෂාවට හිත පිහිටුවා ගන්න. ඒක තමයි ආර්ය ඉර්ධිය රහතන් වහන්සේට පමණයි ඒක ලැබෙන්නේ. එතකොට මේ කියන ඥාන විස්පාරිර්ධිය, සමාධි විස්පාරිර්ධිය, ආර්ය ඉර්ධිය ලැබෙන්නේ කොහොමද? මේ වාගේ දාන සීල භාවනාදී කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් තිස්සේ රැස් කර ගන්නා ලද අනුගාමික පුණ්‍ය නිදානයන් ඥානුභාවය. ඊළඟට කර්ම විපාක ජීරිදී ඒ කියන්නේ දැන් මේ පක්ෂීන් අහසේ පියාසර කරන අපට බෑනේ. අපට බැරි වුණාට මේ අහිංසක පක්ෂීන් පියාසර කරන්නේ කොහොමද? ඒ අත්ංගේ කර්ම බලය. ඒ වගේම භූත පිසාච කුම්භාන යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය අපට පේන්නේ නැතු ඉඳලා මෙන්න පේන්න දෙනවා. මොකක්ද? ඒ අත්ව අපට සමාත ආවිෂ්ඨ වෙනවා. සමහරට අපේ හිතට ආවිෂ්ඨ වෙලා නොඑක් දේවල් ඉල්ලා ගන්නවා. සමහර හිතේ අනුන්ගේ හිත බලලා පින් අනුමෝදන් වෙනවා. ඔය වාගේ දේවල් ඒ ඇත්තන් ලැබුණේ මොන බලයකින්ද? කර්ම බලයෙන්. ඒක පුණ්‍ය බලයක් නෙමෙයි කර්ම බලය. සමහර හිතේ සමහර මිනිස්සේ ලස්සනට මල් ගහක් පිටිලා තියෙනවා දැකලා ඕගෙන හොල්ලනවා. මල් ගහේ මල් ටික කුණු වෙලා යනවා. ඔවත් කර්ම විපාක ජීවිතය කුසල පැත්තේ. අකුසල බලයක්. පිනිතුන් ආල ඇති වලගම්බා රජුරෝ තමන්ගේ සහෝදරයෙකුගේ වරදකට දත් මිටි කෑවා. දත් කූරු කනකොට අර සහෝදරයා මැරිලා වැටුණා. මේ කර්මයේ පාක ගිරිදී. පිනිතුන් ආල ඇති ලංකාවේ මේ පළාතේ ඉපදී රාජ්‍යයටපත් වුණා මහපරිකුම්බා රජුරෝ පොළොන්නරුවේ රාජ්‍ය කෙලේ ඒ රජුරෝ රාජ්‍ය ලබන්නේ ඉස්සර රාජ්‍ය ලැබීම සඳහා කටයුතු කරගෙන යන කාලයේ තනියම කැලෑවක පිට්ටනියක් මැද්දෙන් යනකොට විශාල අංගෝණෙක් වේගෙන් අනින්ද පැනගෙන ආවා. මේ රාජ්‍යරු හෙල්ලුනේ නැතුව ගල් ගැහුණා ගින්දලා අංගෝණ අනින්ද හදනකොට රාජ්‍යරුවන්ගේ තිබෙච්ච කර්ම විපාක දිද්දී නිසා අංගෝණගේ අං තට්ටුව ගැලෙලා වැටුණා. අංගෝණ ලැජ්ජාටපත් වෙලා දුවන්න පටන් ගත්තා. කොහොමද අනින්නේ අන්තට්ටුව ගැලවිලා වැටුණා. මේ වාගේ දේවල් කර්ම විපාක ජීවිතී. ඉන්නකෝ ආලා ඇති වයිසුරණ දිව්‍ය රාජා සෝවාන් වෙන්නේ ඉස්සර වරද කරන ලද අමනුෂ්‍යයන්ගෙන් දඬුවම් ලබා ගන්න දඬුවම් ලබා දෙන්නේ බාරකාර අමනුෂ්‍යව අල්ලගෙන එනවා. ඒ වෙලාවට වයිසුරණ දිව්‍ය රාජයා ප්‍රවා බලනවා. ප්‍රවා බැලුවාම මේ වරද කරපු අමනුෂ්‍යෝ අබපු පුරන්න වගේ මැරී වැටෙනවා. මේ කර්ම විපාක ජීර්ති. ඒවා කුසල් පැත්තෙත් අකුසල් පැත්තෙත් දෙකම බලපානවා. අනික විඥාමය ඉර්ධි කියන්නේ අතරවන විද්‍යාව. අතරවන කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලය. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් අමනුෂ්‍යයන්ගෙන් වැඩ ගන්නවා. අමනුෂ්‍යයන් ආවිෂ්ඨ කරනවා. එවාගේම අනවින කොඩවින බන්ධන මේවා කරනවා. ඒවා ඉවත් කරනවා. එවාගේම අංගම් පිල්ලි අරිනවා. නොයෙක් දාමරික වැඩ කරනවා, නොයෙක් අකුසල් වැඩ කරනවා. එවාගේම විෂබස්ස වෙනවා, රෝග සුව කරනවා. මේ වාගේ හොඳ පැත්තත් නරක පැත්තත් දෙකටම අතරවන විද්‍යාව හේතු වෙනවා. මන්ත්‍ර ශාස්ත්‍ර බලය. ඒවාට කියනවා විද්‍යා මේරිදි කියලා. ඒ කුසල ලකුසල් දෙකටම අයිති වෙනවා. අනික තමයි සම්මා ප්‍රයෝගිද්දි කිය. සම්මා ප්‍රයෝගිද්දි කියන්නේ පින්නතුනි නුවණෙන් යුතුව කරන කටයුතු වල ප්‍රයෝජනය ලැබෙනවා. ගොවියා නුවණින් යුතුව ගොවිතැන් කළා නම් කිසියම් පාපයක් නැතුව සරු අත්සන්නක් නෙලා ගන්නවා. ඒවට කියනවා සම්මා ප්‍රයෝගෙරිදී. වෙලෙන්දා නුවණින් යුතුව වෙලෙන්දාමක් මනමින් කරනවා නම් වෙලෙන්දාමින් නිසි ආදායම් ලැබෙනවා ලාභ ලැබෙනවා. ඒවා සම්මා ප්‍රයෝගෙරිදී. එවාගේම පාසල් ගුරුවරයා මනා නුවණින් යුතුව ශිෂ්‍ය දරුවන්ට නිසසී අධ්‍යාපනය දෙනවා නම් ඒ දරුවෝ හොඳ නනවත් දරුවන් වෙලා හොඳ රටට සේවයේ සැලසෙන ජනතාවට සේවයේ සැලසෙන යහපත් පුරවැසියන් බාටපත් වෙනවා දෙමෝපියෝ නුවණින් යුතුව දරුවන් හදනවා නම් ඒ දරුවෝ සිල්වත් ගුණවත් නනවත් බෝසත් දරුවන් බාටපත් වෙනවා වෛද්‍යවරයා නුවණීතව වෛද්‍ය සේවය කරනවා නම් নানা ප්‍රකාර අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කළ හැකි වෙනවා. මේ වගේ සීලවන්තයා නුවණින් සීලය රකිනවා නම් මේ සීලය ආනිසංස මේ ජීවිතේම විඳිනවා. සමාධි භාවනා වඩන්නා නුවණින් යුතුව සමාධි භාවනා වඩනවා නම් ඒ සමාධි භාවනාවෙන් ධ්‍යාන සමාපatti උපදවනවා. විපස්සනා වඩන්නා නුවණින් යුතුව විපස්සනා කරනවා නම් එහි ආනිසංස මේ ජීවිතේම ලබනවා. ධර්මයේ ඉගෙන ගන්නා වූ ධර්මධාරී වීමට කැමැති අය නුවණ හේතුව ධර්මයේ ඉගෙන ගන්නවා නම් සැබෑම ධර්මධාරීන් වාටපත් වෙනවා. මේ වාගේ තමන් කරන කටයුත්තේ නැනනුවණී යුතුව සිදු කිරීමෙන් ලැබෙන අර්ථ සම්ප්‍රත්‍යයට කියනවා සම්මා ප්‍රයෝගිර්දී කියලා. දැන් ඔන්න ඉරිදී නාමයක් අපි කිව්වා. තව එකම එකයි කියන්න තියෙන්නේ. ඒ තමයි පුඤ්ඤවතෝ ඉද්දි. දැන් මේ සියල්ලටම ප්‍රධාන වූයේ පින්කම් දානමය පින්කම් නිත්‍ය සීලමය පින්කම් උපෝසත සීලමය පින්කම් භාවනාමය පින්කම් එතකොට මේදී පුඤ්ඤවතෝ කියන්නේ කළ පින් ඇති තැනැත්තා කළ පින් ඇති තැනැත්තාට මෙලවත් පරලවත් පුදුමාකාර අනුශස් දකින්න ලැබෙනවා පින්තුන් අහලා ඇතිනේ විශාකා කුමාරිකාවගේ මව්පිය දෙන්න ධනංජේ සිටුවරයා සහ අසුමනගේ ධනංජය සිටුවරයාගේ මව්පියෝ දෙන්නා මෙන්දක සිටුවරයා සහ චන්ද්‍රපත්මා සිටු දේවි. මෙන්දක සිටුවරයා මාලිගාවක් හදලා දෙවදින දවසේදී අටකිරියක් මානේ කියන්නේ අක්කර 32ක් මානේ පිටින් පිට ජයවෙන්න අස්වන්තරන් උසමහත ඇති රම් බැටළුවන් පහළ වුණා. ඒ රම් බැටළුවන්ගේ කටින් ඕනෑම දෙයක් වැగిරෙනවා ඉල්ලපු ගමන්. මට මුදල් ඕනේ කිව්වනම් අන්න මුදල් නැගිරෙනවා. මට රන් රුවන් ආභරණ ඕනේ කිව්වනම් මෙන්න ලැබෙනවා. මට අසවල් අසවල් දිවිමේ වස්ත්‍ර ආභරණ ලැබේවා කිව්වනම් අන්න ලැබෙනවා. මේ වාගේ සිතූ පැතූ සම්පන් ලැබෙන කම් බැටළුවම් පහළ වුණා. අර පුණ්‍ය irdiyak නේ. මේ සිටුවරයා ස්නානීය කොට ආසදස බැලුවාම සුවඳ රත්හන් වී වර්ෂාවල් වැහලා දී ගබඩාවල් 1250ක් පිරෙනවා. එතුමාට කුඹුරු වැඩ කරන්න අවශ්‍ය නැහැ. ස්නානය කළා හසු දෙද බැලුවාම ඔක්කොම වී ලැබෙනවා. මේ පුණ්‍ය ඍදී. ඒ සිටු දේවිය හාල් නැලයකින් බතක් සම්පාදනය කොට මුළු ජම්බුද්දීප සෙනගට බෙදලා දුන්නත් ඒ බත අවසන් වෙන්නේ ගන්න ගන්න හැඳ පිරෙනවා. ඒ දෙන්නගේ පුතා වන ධනංජේ සිටුවරයා දහසක් බැඳි ප්‍රසම්බියක් අතේ තියාගෙන එනේ නැත්තන් 100 200 300 500 බෙදනවා. ඒක කාවනවාක්වත් දහසෙන් අඩු වෙන්නේ එමෙ සිටු දේවිය සුමනා සුමනා දේවිය වීතිමක් අරගෙන මුළු ජම්බුද්දීප වාසීන්ද බික්කරි වී බෙද බෙදා දෙනවා. ලාස දලාස තුන් ලාස ආදිවාසී අර මුලින් වී තිබෙන එක වී ඇටයක්වත් අඩු වෙන්නේ ඒ හතර දිනාගේ සේවකයෙක් කියා පුන්න කියලා 16. සීසෑමට කුමරට ගියාම ළඟුල් පාරින් එක සීසෑම එක සීපාදක් සීසෑ වෙනකොට දෙපැත්තෙන් හතර හතක් හතා බැගින් 14ක් වැඩිපුර සීපාරවල් සීසෑ වෙනවා. ලියක් දෙක සීසාන්න වඩායි දෙකයි යන්නේ. මේ පස් දෙනාම එකතු වෙලා මහා පින්කමක් කළ අපූර්ව જાති. ඒ කුසල අනුභවයෙන් තමයි මේ සම්පත් ලැබුණේ. මේවට කියන්නේ පුඤ්ඤවතු 이르දි. ඔය වගේම නින්දක සිටුවරයා මාලිගාවක් හදලා ගෙවදින දවසේදී අසූරියනක් දිගපාලු සෑති ඝන රම් පර්වතයක් පහළ වුණා. මේ පුණ්‍ය 이르දියක්. පසු හේතුමා රහත් වෙන්න පැවිදි වෙන්න ඉන්න වෙලාවේ තමන්ගේ පුතණුවන් තුන්දෙනෙක් හිටියා තුන්දෙනාගේ අතට වෑයක් දීලා කිව්වා මේ රත්තරන් පර්වතයෙන් කෑලි කෑලි කපා ගන්න පුළුවන්ද බලන්න. වැඩිමල් දෙන්නටම බැරි වුණා. බාලෙක් කෙනා අරගෙන පොළවේ පස් කපන්න වගේ කපාගත්තා. එතකොට කිව්වා මෙන්න මේ පුතා තමයි මේකට හිමිකාරයා. අපි දෙන්න තමයි ඒකට පින්කමක් කරලා තියෙන අනිත් දෙන්නට මේක හිමි නෑ. දැන් මේ පුතාගේ බාල පුතාගේ සම්පත් ඇටේට පරිභෝග කරන්න කියලා අනුශාසනා කළ මෙතුමා පැවිදිව රහත් වුණා. ඒ පුණ්‍ය ඍදී ජෝතිය සිටුවරයා උපදින දවසේදී මුළු මහත් රජගහනුවර බැබලෙන්න ගත්තා. වාස 16 දී මාළිගාවක් හදන්න පියසිටුතුමා සූදානම් වෙනකොට දිව්‍යමය සත්මා සත්‍රුවම් ප්‍රාසාදයක් පහළ වුණා. ප්‍රාකාරවලු හතක් පහළ වුණා සත්‍රුවනි. දේවතාවන් දහසක් එහි අධිග්‍රහිත වුණා. හතර කොනේ කල්පෝක්ෂ හතරක් පහළ වුණා. මුළුමහත් මාළිගාව මණිකාලෝකෙන් දැබලෙනවා. මේ මොනවාද පුණ්‍ය irdi? කාටවත් ඒවා අමුතුවෙන් අයිති කරගන්න බෑ. පසු කාලේ කජාසත් රජුරු ආවනේ අයිති කරගන්න බැරි වුණා. අන්තිමේ එතුමා පැවිදිව රහත් වුණා. පැවිදි වෙච්ච අද්දාසේදී මේ සියලු දේ අන්තර්ධාන වුණා. මෙන්න මේ වාගේ කලකින් ඇති වොන්ද ලැබෙන්නා වූ ආනිසංස තමයි පුණීර්දි. පින්තුන් ඊටත් වඩා මොනතරම් කරුණු දන්නවද? සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න දවසේදී දසදහසක් සක්කල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. උත්පත්ති මංගල්‍යයේදී දසදහසක් සක්කල ප්‍රාත්‍යහාර සිද්ධ වුණා. බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී ඔය වගේම ප්‍රාත්‍යහාරයන් අප්‍රමාණ දසදහසක් සක්කල සිද්ධ වුණා. ශ්‍රීපාදේ ප්‍රතන් සිරස්තලයේ දක්වා මංගල ලක්ෂණේ මහා පුරුෂ ලක්ෂණ 32ක් අනුව්‍යඤ්ජන ලක්ෂණ 80ක් ඒවා පහළ වෙලා තිබුණා. එවාගෙම තවත් ආශ්චර්ය දේවල් සිදුවන ඔක්කොම පුණ්‍ය ඉරිදී මේ වාගේ පුණ්‍ය විද්‍ය අපි සෑම දිනකටත් තියෙනවා දැනටත් තියෙනවා. මේ ලෝකේ අන්ධයෝ ඉන්නවා. ඒ අතර මේ කාටත් ඇස් පේනවනේ. මේ පේන ඇස් දෙකක් ලැබුණේ පුණ්‍ය විද්‍යෙන් පින්නතුනි. මොකද අපි සංසාරයේදී දෙමාපියන් දෙසේ මෙත් ඇසින් බැලුවා. ගුරු උතුමන් වෙත මෙත් ඇසින් බැලුවා. අසරණයන් වෙත මෙත් ඇසින් බැලුවා. සිල්ලුතුන් වෙත මෙත් ඇසින් බැලුවා. ඒ මෛත්‍රිය ඇසින් බැලීමේ හේතුව නිසා තමයි එවැගේම ගෞරවයෙන් බණ පොත් අපි බාලා කියෙව්වා. එනිසා අපට මේ යහපත් දැසක් ලැබිලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ ඉන්නා බිහිරි මිනිස්සුયો අපට හොඳට ඇහෙන දේශවණක් කියන්නේ මොකද? පුණ්‍යීරිදී. අපි පෙර ජාතුල දෙමෝපියන් දහුම්කම් දීලා කීකරුව කටයුතු කළා. එවාගේම අපි කිසිම ගුණවත් උතුමන් දහුම්කම් දීලා බණ ඇසුවා. ගුරු උතුමන්ද ගෞරවයෙන් දහුම්කම් දීලා සීල් ප්‍රසාද ඉගෙන ගත්තා. අසරණයන්ගේ දුකට දහුම්කම් දීලා හොඳ පිහිට වුණා. මේ වාගේ දේශවණින් කුසල් කරපු නිසා අපට නිරෝගී දේශවණක් ලැබිලා තියෙනවා. අපට අංගලිය කළ නොවේ දෑත දැපේ දෙපායේ සිරුරක් ලැබිලා තියෙන පුණ්‍යරදී. අපි දීමෝපියන් දෙන්නට සිය දෑතින් උපස්ථාන කළා තියෙනවා. දරදී ඇදලා වේලා පේලා කවලා පවලා නාවලා දෙමව්පියන් සත්කාර කළා කියලා. දුගියන්ට මගියන් අසරණයන් අපි සත්කාර කළා කියලා. සිල්ලතුන් උපස්ථාන කළා කියලා. වැඳපොන වැඳුම් පිඳුම් කරලා තියෙනවා. ඒ නිසා අපට අංග විකලන වූ යහපත් දෑත දෙපාය සරුර සිරුර ලැබිලා තියෙන්නේ මේ පුණ්‍ය ඉරිදි නිසා. මේ ලෝකේ මන්ද බුද්ධික මිනිස්සු කොතෙකුත් තියෙනවා. අපට යමක් අසූපමණයෙන් තේරුම් ගන්න යහපත් මනසක් තියෙනවා. මේ මනස ලැබුණේ නිකන් නෙමෙයි අපි පෙර જાති જાතියින් ඉදී බුදුබණ අහලා තියෙනවා. සිල්වත් ගුණවත් උතුමන්ගේ බණ අහලා තියෙනවා. බණ පොත් කියවලා දරාගෙන තියෙනවා. ධර්මයේ කටපාඩම් කරලා තියෙනවා. එවැගේම දෙමව්පියන් නැහුම් කන් දීලා දෙමව්පියන්ගේ ආවාද අනුශාසනා ගෞරවයෙන් පිළිඅරගෙන කටයුතු කළා තියෙනවා. එවැගේම ගුරුතුමන්ල ගෞරව කළා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවා. එවැගේම භාවනා කළා තියෙනවා. නුවණ වැඩන පින්කම් කළා තියෙනවා. දාම් පොත්පත් පූජා කළා තියෙනවා. ධර්ම නිදානයන් කළ තියෙනවා. මේ වාගේ නැනවත් කීම පිණිස හේතු වෙන කුසල් කල්ප නිසා අපට මේ යහපත් මනසක් ලැබිලා තියෙනවා. මේ ඔක්කොම කුසල විපාක. මේ වාට කියන්නේ පුණ්‍ය irdi. දැන් අද මේ කරන කුසලයන්ගේ ශක්තිය නිසා අපේ තව තවත් මේ පුණ්‍ය ඍද්ධියෙන් පියුණු වෙනවා. දැන් අද මේ මහා පින්කම සිද්ධ කරන්න යෙදුණා. මේ මහා පින්කම තුල තියෙනවා ඉරිදිපා 14ම. අපි සිතෝ පැතෝ දේවා සිදු වෙන ඉරිදිපා 14ම තියෙනවා. බලවත් කුසල ඡන්දේ, බලවත් කුසල වීරියේ, බලවත් කුසල චිත්තය, බලවත් කුසල විමර්ශන ප්‍රඥාව තියෙනවා. මේ නිසා අපි හිතුවපතු දේ මේ කුසල විද්‍යෙන් ලැබෙනවා ලැබෙනවමයි. නමුත් අපි දන්නවා මනුලව කොයිතරම් සම්පන්න ලැබුණත් తాවකාලිකයි. දෙව්ලොවට ගියත් తాවකාලිකයි. චක්‍රවර්ත වුණා, සක්දේව රජ වුණත් తాවකාලිකයි. බමතලයට ගියත් తాවකාලිකයි. භවග්‍රේත ගියත් తాවකාලිකයි. ඔය තැන්වල අපි අනන්ත වාරවල හිටියා. ඒක නිසා අපි මේ කරන්නේ මහේසාක්‍ය මහානුභාව සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මේ සතර අපාය ඉක්මවා මනුලව දෙව්ලොව ඉක්මවා බඹලව අරූපලවත් ඉක්මවා ගිහිල්ලා තුන් ලෝකයෙන් එතර වේ ලැබෙන ලෝකෝත්තර අමාම නිවනම් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. ඒ නිර්වාණය සාක්ෂාත් කරන්න හේතු වෙන පාරමී ගුණ මාර්ගාංග ධර්ම බෝධිපාක්ෂික ධර්ම මේ මහා පින්කම තුලින් වැඩුණා අනේසා විශාල පින්කමක් කිරීමේදී පින්නතුන්ගේ චිත්තසංතාන තුල බලවත් සම්මා දිට්ඨිය පහළ වුණා සම්මා සංකල්පනාවක් පහළ වුණා සම්මා වායාමයක් සම්මා සතිය සම්මා සමාධියක් පහළ වුණා සම්මා වාචාව සම්මා කම්මන්තය සම්මා ආජීවයත් පහළ වුණා. බෝධිපාක්ෂික ධර්ම 37ක් මේ පින්කම තුලින් වැඩුණා. පාරමී 10මත් මෙයින් වැඩුණා. එනිසා මේ කුසල සම්භාර ධර්මයේ අපට සතර මඟ සතර ඵල පිළිවෙලින් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන සදාකාලික සාන්ත සැප ඇති අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. එසේ ඇස්ත කරගන්නා අතරත දැන් මහා සංඝරත්නයේ වෙත ගෞරව සංප්‍රයුක්තව ආරාධනා කරන්න යෙදීමින් අද මේ දවසේ වේලා හනින් අවදි වී මේ මහා පින්කම සංවිධානය කරගත්තා දින ගණනාවක් සංවිධාන වී සැරසුම් කටයුතු සංඝගරුත්වයේ පිණිස සූදානම් කළා දැන් සංඝ රත්නයේ වඩින වේලාවේ සීලවත් පිළිවෙත් නිමවා බුද්ධ පූජා පවත්වා ගෞරව සම්ප්‍රයුක්තව පෙර ගමන් කොට වියන් පිටින් පීවෙලි පිටින් වැඩම කරවාගෙන දෙපා දවාසුන් පනවා වඩා හිඳෙව්වා ගන්ධ නමස්කාරින් යුතුව සීලයක පිහිටා සියාතින් දානේ බෙදා හදා පිළිගන්නවා ඊළඟට වත් පිළිවෙත් නිමවා දැන් මේ පරිස්කාර භාන රාශියක් ගරු ලඝු භාන රාශියක් අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයේ සංඝ සතු කොට පූජා කළා ඉන් අනතුරුව මේ ධර්මානුශාසනයකට සවන් දුන්නා. එසේ දානමය, සීලමය, භාවනාමය වශයෙන් සම්පාදනය කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවතීමට හේතු වේවා කියලා අපි ගෞරව කරමු. ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා දියුණු වෙමින් සම්බුද්ධ ශාසන ආලෝකේ ලෝට බෙදා දෙනු පිණිස මේ අපේ කුසල සම්භාරයේ ආශිර්වාදයක් වේවා කියා ප්‍රාර්ථනා කරමු